අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද හතරවෙනි දවසේ 113 වෙනි භාවනා වැඩමුළුවේ හතරවෙනි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු කුරුදු පරිදි ඊට පස්සේ ඊට ප්‍රස්තාව ලැබුණොත් අපි සභාවේ මතුවෙන ප්‍රශ්න ප්‍රකාශන වලට ආර්දනා පූර්වකව අපි ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට. අවසරයි ස්වාමීන් වහන්සේ ගරු ස්වාමීන් වහන්සේ මම භාවනාවට ආධුනිකයෙක් මේ සක්මන් භාවනාව සිදු කිරීමේදී මගේ වම් පාදය තරමක් ඉදිබුම් ස්වභාවයක් ගැනීමත් පාදයෙන් ආහාර ගැට ගැසී තිබීමත් නිසාවෙන් වම් පාදයේ තබන විට තරමක බර බවක් දැනේ. එම නිසා එය මාගේ වම් පාදයේ බවටත් දකුණු පාදයේ ඊතා සැහැල්ලුවෙන් තැබීමට හැකියවීමෙන් එය මාගේ දකුණු පාදයේ බවත් නිරීක්ෂණය කරමින් සතියේ පැවතීමට මට හැකි වී ඇත. මම පරයන්ක භාවනාව සිදු කිරීමේදී මූල කර්මස්ථානයේ ලෙස ආස්වාසය හා ප්‍රස්වාසය අරමුණු කරගත්ෙමි. එහිදී ආශ්වාසය සිහිල් බවත් වම්නාස් කුහරයෙන් ඇතුල්වන අතර ප්‍රාශ්වාසය වම්නාස් කුහරයෙන්ම තරමක උණුසුමකින් පිටවන හැටි මම නිරීක්ෂණය කළෙමි. විටක මාගේ සිත මූල කර්මස්ථානයෙන් පිටට යන බවක් වැටහුණි. එය නිදිමත ගතියක් නිසා වූ බවද වැටහුණි. ඒ අවස්ථාවේ ආයාසයෙන් තොරව නැවත ආනාපාන සතියට හිතගෙන ඒමට මට හැකිවිය. මේ ආකාරයෙන් පර්යංග භාවනාවේදී කීප වතාවක්ම සිදු වූ බව මම නිරීක්ෂණය කළමි. කරු ස්වාමින් වහන්සේ මම දරුණු කායික රෝගයක් නිසා නිසාවෙන් ඖෂධ ගන්නා පුද්ගලයෙක් මේ. නමුත් භාවනා කිරීමට පටන්ගත් පළමු දිනේ සිට අද දිනය දක්වාම මාගේ එම දරුණු කායික රෝගය නිසා ඇතිවන්නා වූ කායික වේදනාව මා වෙත නොපමණියේය. සාමාන්‍ය පුද්ගලයෙකු ලෙසින් මේ දින කිහිපය ගත කිරීමට මට හැකියාව ලැබුණි. ඒ පිළිබඳ මාගේ සිතට සතුටක් දැනේ. ගරු ස්වාමින් වහන්සේ භාවනාව වැඩි දියුණු කර ගැනීම සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් ගෞරවයෙන් අපේක්ෂා කරන්නෙමි. මෙවැනි තවත් අවස්ථාවන් මාහට ලබා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මම ප්‍රාර්ථනා කරන අනික් කාටත් ඒ විදිහට දරුණු කායික රෝග ලැබේවා. එතකොට එකකන් තමයි පෙන්කෙලියනේ. ලැබිච්ච දවසේ තේරෙයි මේ හම්බෙච්ච අල්ල පනල්ල ඉස්පනසු වැඩ කරගන්න වෙනුවට මේ පුංචි ඉතිරිකක්කුම් බඩ එකක්කුම් කිය කියා දඟලනවා. අමාරු වෙච්ච දවසේ තේරෙනවා ඊට වැඩි තැනකට කෙලින්ම ගිහිල්ලා දන් ගෙඩියට බෙල්ල තියන්න වෙනවා එදා කාට කියන්නේ ඒ නිසා අද කතා කරන දේ ඔය අද කියන චෝදනා ඔය අද තියෙන දුර්ලකම් විඳපු නැති දේවල් අපි මේ කරන වැඩේ කොච්චර උතුම් වැඩද ඒ නිසා ඒක ඉවසාගෙන යනවනම් අපිට ඔය කතාවත් නතර කරලා ඉදිරියට යන්න පුළුවන් ඉතින් ඒ නිසා මේ වගේ කෙනෙක් ඉස්සරහට කරගන්න ඕනේ අරගිලා ඒගොල්ලෝ එයාලව කතා කරවන්න ඕනේ කොච්චර අමාරු තත්ත්වයක හිටියත් ඒ අර YouTube එකේ පෙන්නනවා මේ මාසෙක අත් දෙකම නැහැ. කකුල් දෙකවත් නැහැ. මේ කකුලක් ගෙවිලා කුකුල් කකුලක් වගේ එකක් ඉස්සරහට තියෙනවා. ඒ මාසෙ මේ සුර නටනට කියන සන්තෝෂෙන් හිටපළයි කිය. අහන්නේ හොඳ පැගිරි වයසේ නෑම්බියෝ ටිකක්. ඉතින් ඌ කියනවා මම සන්තෝෂෙන් ඉන්නේ මට ඉගෙන ගන්න ඕනේ කියලා ප්‍රශ්නකුත් නැහැ විභාග පාස් වෙන්න කියලා ප්‍රශ්නකුත් නැහැ මට ඒ නිසා තාතතියක් නැහැ. මට හොඳ ස්වාමි පුරුෂයෙක් වෙන්න කියලා මොන ගෑනිද මට කැමති වෙන්නේ. එසේ මට ඒ ආතතියක් නැහැ. එසේ අතුත් නැහැ, පයත් නැහැ, ආතතියක් නැහැ. ඒ කිල්ලෝ අඬනවා අපි මේ ගෙවල් වල ඉඳගෙන මොනවද ඉල්ලන්නේ? අපිට මේ අතට වලලු ඉල්ලනවා, කකුල් අත් නැති එක මොනවද ඉල්ලන්නේ? කකුලට කික් සපත්තු ඉල්ලනවා, කකුල් නැති එක මොනවද ඉල්ලන්නේ? පුළුවන් එක විභාගේ පාස් වෙන්නේ නැහැ කියලා අඬනවා. විභාගේ කරන්න බැරි එක මොකද කියන්නේ? ගෑනු ප්‍රාර්ථනා කරන ලස්සනේ උන් ගෑණියක් ගෑණියක් ගන්න බැරි මේ මනුස්සයා කියන්නේ මට ස්වාම පුරුෂයෙක් වෙන්න බෑ. ඉතින් මොකද්ද මං අනුන්ට ගියාපාන්නේ? අර කෙල්ලෝ ඇවිල්ලා මේ මිනිහා බදාගෙන තරුණ වයසේ කෙල්ලෝ මේ දුක බෙදා ගන්නවා. ඊට පස්සේ කියනවා උඹලා විතරක් නෙමෙයි මම පොඩි ළමින්ටත් කතා කරනවා. රාජ්‍ය නායකයෙක්ට කතා කරනවා. ඒ නිසා මම අහනවා කොහොමද මෙච්චර සතුටින් ඉන්නේ කියලා. මොකද අත් දෙක නැහැ. මට කකුල් දෙක නැහැ. ඒ නිසා සතුටින් ඉන්නවා කියලා. අත් දෙකයි කකුල් දෙකයි තියෙන කට්ටිය මට මේ අහසට යන්න බෑ. පිමි පනින්න බෑ. ඔක්කොම තියෙනකන් තමයි. ඒක නිසා මේ වගේ දුක දන්න ඒ කෙනා ඒක ධර්මයට හරවලා ඒ කෙනාට කතා කරන්න අඬක් ලගලා දෙන්න කරන්න ඕනේ මේ කුංකුමාංජන ඉල්ලා ඇඬුවෙමි දේහ දෙයස් නොඇතිතු ඔබ දකින්න තුරා මිරිවැඩි හංගලක් ඉල්ලා ඇඬුවෙමි දෙපා නොබැති ඔබ දකින්න තුරා මේ ලෝකේ කිරණ නාඩගම් මේ තියෙන මිනිස්සු ඒ ඔක්කොමත් මේ කියන එක නේද ඉන්ද්‍රයන්ට ඇවිල්ලා තමයි මැරෙන්නේ. ජර්ණු කායික රෝගෙට ඇවිල්ලා මැරෙන්නේ. අය කාටවත් මේ ගෙලින්ම ස්කෝලර්ෂිප් එකකින් මැරෙන්න හම්බ වෙන්නේ නැහැ. එදාට කාටද කියන්නේ? ඒ නිසා මේ දැන් පුළුවන් වෙලාවේ පුළුවන් තරම් චරචුරු නොගා ඔయిత වැඩි උත්තරම දෙයකට අපි එදිලා ඉන්නේ. ඒ කියන්නේ කකුල කර වෙලා තියෙන නිසා නහර ගැටලා තියෙන කර ගැට ගැහිලා තියෙන නිසා ඉදිමිලා තියෙන නිසා ඔන්න වම් කකුල ගැට ගන්නේ දකුණු කකුලත් නහර ගැට ගැහේවා ඉදිමේවා පුපුරාවා ලේගලාවා එතකොට ඒකත් තේරෙනවනේ එතකොට කවදාකවත් කියන එකක් නෑ ධක්මං කරනකොට වැටෙන්නේ නෑ කියලා වැටෙන දන්න හොම්බටල්ලා වෙරලා තියෙනවා ඉඳගෙන ඉන්න පස්සේ වණයක් තියෙනවා නම් ආ টොප් එකට වැටෙනවා ඔන්න ආනාපාන සති භාවනාව නහයක් කුණු වෙලා නම් ඔන්න ගඳ ගන්නවනේ එතකොට තේරෙනවා ආස්වාසයෙන් මෙම ප්‍රසවාසයෙන් ගන්නකොට ගඳයි පිට කරනකොට ගඳ නැහැ මම හරි සතුටුයි මේ වගේ කෙනෙක් එනවට අපි ගැන අපේ දිහාවට ඇවිල්ලා මම ප්‍රකාශ කරනවාට තෙමන හැම පැමිණෙන දුකකම පැනිරහයි භාවනා කරන කෙනාට. මේ අනික් කටියට භාවනා හරියන්නේ නැති තව දුක ඇවිල්ලා නැහැ තාම. ඊට බලලා ඊට බලලා කොහොම එනකොට එයි. ඇස පායපු දසුන් උඹට තේරෙයි. ඒ නිසා මේ දැන් ඔය කියන චෝදනා, දැන් ඔය කරන යෝජනා දිහා බලලා මරණත් එක සංසන්දනය කරන්න. වයසට ගිය කෙනෙක් එක සංසන්දනය කරන්න. රෝගියෙක් එක සංසන්දනය කරන්න අපි මොනවද මේ කියන්නේ? අපි දන්නවද මේ බුදුහාමුදුරු පෙන්නපු මේ නෛර්යානික සත්‍යධර්මයත් එක්කයි මේ හෙට්ටු කරන්නේ කියලා. ඉතින් ඒක ගන්න ඉෂිකක් කොම්බට එකක් කොම කකුල එකක් කොම කැස්ස විපිස් කිපිස්සාව හිම්බිරිස්සාව කියලා අහනවා සාංශ මේකත් ස්වභාවික දෙයක්ද නැත්නම් මේක භාවනා නිසා අපේකක්ද? নানা ප්‍රකාර දේවල් කවදා හෝ ඒ අර මහින්දහමතුරු කියනවා කවදා හරි කාට හරි කිව්වොත් මේ මොලේ විශාල වශයෙන් වර්ධනය වෙන ටියුමර් එකක් තියෙනවා මේක කාසිනෝජෙනික් මේක මාස දෙකකට වැඩි ජීවත් වෙන්න වෙන්නේ නැහැ නිසා කරගන්න දෙයක් කරගන්න තව මාස දෙකයි කල් තියෙන්නේ කියලා කාට හරි දුන්නොත් පවුලේ දොස්තර ඒ කාන්තෙම පණිවිඩයක් එදා ඉඳලා තමයි ස්වභාවික ආහාර හොයන්නේ එදා තමයි යෝග ව්‍යායාම කරන්නේ එදා ඉඳලා පන්සල් යන්නේ එදා තමයි භාවනා කරන්නේ එතකම් පෙන්කෙලිනවා එදා කවදා හරි කිව්වොත් තව මාස දෙකයි තියෙන්නේ ඊට පස්සේ මැරෙනවා කරගන්න දෙයක් කරපන් කියලා ඉතින් කලබලේ හොලිස්ටික් ආහාර හොයන්න ව්‍යායාම කරන්න භාවනා කරන්න පන්තල් ආශ්‍රය කරන්න ඒ නිසා සුනාමි ආවට පස්සේ මුළු නිස්සන්න වනේම පිළිලා තවත් සුනාමියක් එන්න ගන්න විදියක් නැතුව මම ඉන්නේ ඒ ආපු දවසilla මුළු ඔක්කොම උඩ කාමර පිළිලා හැම වෙලාවෙම සෙනග තවත් කිට්ටුක දැන් 2006යි දැන් මේ 16 යන්නේ 16ත් ඔන්න 24 වෙනිදාට විතර තව එකක් ගෙන්නන්න පුළුවන් නම් අන්න කට්ටියට සංවේගය පහළ වෙනවා. ඒක නිසා මේ පෙන් කෙලින්නේ මේ මේ මොනවාද මේ අරක මේක ඉල්ලා අඬන්නේ මේ සංසාර කියන මොකද්ද කියලා දන්නේ නැහැ. ඒක තමන්ගේ ගෙදෙට්ටම එනකන් හීනකින්වත් හිතන්නේ අනේ අපි වගේ කට්ටියට එහෙම දෙයක් වෙන එකක් නැහැ කියලා. අප්පච්චි මැරිච්ච වෙලාවේ මට පුදුම විදියට හිතුණයි මං වගේ කෙනෙකුගේ අප්පච්චි මැරුණා කියලා. කලන්තය හැදි හැදි ඇඬුවා මං දෙන්නේ නැහැ මට පුළුවන්කමක් තියුණා නම් දෙන්නේ නැහැ මං කොහොම හරි රකින්නවා එයි මගේ අප්පච්චි මැරුණේ ඉතින් අනික් අප්පච්චිලා මැරුණා දෙකල් මට ගාණක්වත් නැහැ මේ මගේ අප්පච්චි මැරෙන්න බෑ ඊට පස්සේ තමයි මට හිතුනේ මේ ලෝකේ ওই තියෙන හොඳ නරක ඔය වයිදලා බෑ මොකයි යන අතක් බලා ගන්න ඕනේ කියලා 77 1977 මේ අදහස මට ආවේ මං හිතුවේ නෑ මේ හැම ගෙදරම මගල් මලගල් වලට ගියාට අපේ ගෙදර මලගල්ක් වෙයි කියලා කවදා හරි අපේ අප්පච්චිගේ ශරීරෙම අප්පච්චි වහඳපුගේ මිනිහක බහලා දිනක බහලා මෙහෙම මට බලන්න වෙයි කියලා මං හිතුවේ නැහැ. අද අවුරුදු 25ක් 26ක් ඇති වයස. ජීසම් දුවට මතක තියාගන්න ඔක්කොටම බඩ උඩ අත් දෙක තියාගෙන බටහිර ඔළුව දාගෙන දපන්න වෙනවා. එහෙම වුණොත් නම්බුකාරයි කානෝක මැඩලා කුණු වෙන්න වෙන්නේ එතකොට. අර විදිහට මැරෙන්න වෙනවා නම් මෙහෙම බලාගෙන ඉතින් හැම කෙනාම මතක තියාගන්න මරණානුස්සතිය භාවනා කරලා තමන්ගේම මරණයට සහභාගී වෙන්න මේ මේ භාවනා කරන ගමන් මං මැරිච්චාම මෙන්න මෙහෙමයි දපන්නේ බසරිත ඔළුව දාලා ආහන්න මේකට ළඟට ගිහිල්ලා තමන්ම කියනවා කියලා හිතා ගන්න මේ මගේ මිනිහ බල්ල මම්ම කියනවා අනිච්චාවතංකාරා උපාද වය කියන්නත් තමයි උගුර පැටලෙනවා ආන්නේ ධර්තේවේ මරණානුස්සතිය කියන්නේ මොකද්ද කියලා ඒ නිසා මේ වගේ කට්ටිය තව තවත් මේකට පැමිණේවා පැමිණලා මේ තමන්ගේ තියෙන දුක ශපකට හරවන හැටි පැමිණි දුක පැණි රහකට හරවන හැටි බුදුහාමුදුර කියලා දෙන මේ විඥාව තේරුම් ගත්තොත් එච්චර දුර කන්න ගමනක් මේකේ නැහැ. මොකද පෙන්කිලින්න වෙලාවක් නැහැ නේද? අත් නැහැ, කකුල් නැහැ, ආතතිය නැහැ. ඒ නිසා සියලු දිනාට මේ වගේ එකක් පැමිණි වාගියොත් හරිම තාපයක් වෙනවනේ. හොඳ නැහැ එහෙම කියන්නේ. නැත්නම් කර එහෙම අවදි භාවයක් එහෙම අප්‍රමාද භාවයක් එහෙම සතියක් එහෙම එළඹ සිටි සතියක් එළඹ සිටීවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. තව තවටත් පුළුවන් වෙච්ච ලාවක එන්න මේ රිට්‍රීට් ඕගනයිසර්ලා ඉන්න දෙන්නේ නැහැ ඕගොල්ලන්ට. ඒක ප්‍රශ්න තියෙනවා. මට කරන්න දෙයක් නැහැ. ඇවිල්ලා කියන්න. මට මෙන්න මේ ධර්ම කකුලේ අමාරුවක් තියෙන නිසා මට වම තියෙන උඩ නම් ෂුවර් ඇන් ෂොට් වම තේරෙනවා. මම මේ කකුලක් නැහැ අමාරුවක් නැහැ ඒ නිසා මට තේරෙන්නේ නැහැ දැන් මට දන්නවා ෂුවර් එකටම වම දකුණ ඉඳි කියලා කියලා අන්නේ විදිහට තමයි ළඟ තියෙන මේ අඩුපාඩුව දුක පෙළෙන ගතිය සතිය පිහිටුවා ගැනීමට කාරණාවක් කරගත්තොත් එතකොට කියනවා පැමිණි දුක් පැණි රහයි කියලා පොතක් ලියලා තියෙනවා ඒක පොත ලියලා මාස 3ක් ඇතුළත භාෂා 50කට පත් වුණා පරිවර්තනය වුණා uh, dying to be me මට මැරෙන්න ඕන බ කවුද කියලා තේරෙන්න කියන්නේ එතකම් පෙන්කෙලිනවා. එතකම් අපි මේ ආරූඪ කෙලෙන්දරයක් අරගෙන තමයි නටන්නේ. ප්‍රകൃතිය බේන්නේ මරණයට යනකොට ඒ මනුස්සයා මරණයට මැරෙන්නේ නැතුව ඒ විදිහට නැගිටිනවා. නැගිටලා භාෂාවකට භාෂා 50කට දාලා තිනවා dying to be me YouTube මේ TED Talk එකක් දෙනවා. ඒ මනුස්සයා කියනවා මේ මොන පෙන්කෙලියක්ද පෙන්කෙලින්නේ මරණය එහා පැත්තේ ඉඳලා බැලුවොත් මේ පැත්ත දිහා බලනකොට අපි මේ නටන කුමන ගැටුම් කෙලි කවට සිනාදා. එහෙම කෙනෙක්වත් මේ විපස්සනාවට නම් වචනයක්වත් කතා කරන්නේ නැහැ. ඉන්න තාක්කල් පුළුවන් තරම් භාවනා කරුවා කිව්වොත් එයාට කියාවේ උඹ විතරයි ලෑස්ති වෙන්නේ මරණයට. උඹ විතරයි ලෑස්ති වෙන්නේ වයසට. උඹ විතරයි ලෑස්ති වෙන්නේ ලෙඩකට. අනික් සේරම මේ විපස්සනා කරන්නේ ඉක්මනට ගෙදර ගිහලා ආයෙ පෙන්කෙලින්ද බලාගෙන. මේ ඉන්න දවස් ටිකේ විතරක් කොහොම හරි තද කරගෙන ඉඳලා ආයෙ ගෙදර ගිහලා රැයට කාට බුත් කෑට කාලා බුදියන්න ඕනකම තියෙනවා. ඒ නිසා මේ මම උනන්දු කරනවා මේ කෙනාට ඒ පැමිණි දුක පැනිරහට බවට පත් කරගෙන හැකි තාක්ෂික වන්ට මේකම අරමුණක් කරගෙන ජීවිතයේ යථාර්ථය එහෙම නැත්නම් මේ අනිත්‍ය ස්වභාවය දුක්ඛ ස්වභාවය Taman විතර තේරුම් ගන්න එපා බය නැතුව අපි ලෝකෙට ඉදිරිපත් කරමු ඒකට බුදුහාමුදුරුවෝ ඉදිරියට එයි ධර්මයේ ඉදිරියට එයි බය නැතුව භාවනා කරන්න මේ හිතපු දවස් ටිකේ ලෙඩ රෝග මතුවලා නැහැ කියලා කියන එක මම හිතනවා කාටවත් ආශ්චර්යයක් වෙන්න ඇති. ඒ ඒ අවස්ථාව පැහැරලින්න එපා. මේ ඒ ලැබිච්ච ක්ෂණ සම්පත්තිය පැහැරලින්න එපා. එහෙම මෙඳගෙන එකම චිත්තක්ෂණයක්වත් අත නැර ක්ෂණ සම්පත්තියක් කරගන්න සතිය තව ආහාරයක් කරගන්න දවස පුරාම සතියෙන් ඉඳ උත්සාහ කරන්න නැත්නම් සිංහලෙන් කියනවා නම් තමන්ගේ ඉරියව්ව අමතක කරන්න එපා. එළඹ සිට ඉරියව්ව ගත කරන්න කියලා අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම පරියංක භාවනාව ආරම්භ කර ටික වේලාවකින් ආනාපාන සතියේ හුස්ම රැල්ල තුනී වී යන අතර ඉන්පසු දැඩි නිදිමතත් සමගින් ක්‍රමයෙන් භාවනාවේදී හිස ඉදිරියට නැඹුරු වේ මා හිත හදාගෙන පරයන්කේ සිටින බවට අවබෝධය තිබුණත් සමහර අවස්ථාවලදී සතිය නැති වී යයි. සතිය නැති වී යන්නේ හැඟීම් දැනීම් සියල්ල නැති වී ගොස් ශරීරය නින්දට වැටීමෙනි. මෙය යම්කිසි වාර ගණනක් මට සිදුවි සිදුවිය. මෙසේ වන්නේ ඇයි? ඇයිදයි කරුණාවෙන් පහදා දෙනමෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඔය එතකොට මේ මොනවාක්වත් දැනෙන්නේ නැති සංඥා නැති අරමුණු නැති මේ தത്വයේදී උපරිම සතියයි තියෙන්නේ ඒ නිසා මේ අරමුණු තියෙන සංඥා තියෙන දැනෙන තැන තියෙන සත්‍ය ඕලාරික සත්‍යයක් මොන්ටිසෝරි සත්‍යයක්. ඒකේ ඉඳලා දැන් මෙතෙන් යන්නේ ක්‍රමයටනේ. ඒ නිසා මේක සත්‍ය නැතිවීමක් නෙවෙයි. මේ සත්‍ය උපරිම අවස්ථාවක් නැත්නම් සත්‍යයේ මේ වේපුල්ල ගතියක් කියලා හිතලා හොඳට දැනෙන වෙලාවේදී අදිෂ්ඨාන කරගන්න දැන් මෙයා හිමීට හිමීට හිමීට හිමීට යනවා. හිත කියනවා මෙතන සතිය නෑ කියලා. ඇත්තට එතන තමයි හොඳම සතිය තියෙන්නේ. බලන්න මේ දැනෙන තැන ඉඳලා නොදැනී තැන දක්වා යන ගමන. ප්‍රකාශ කරන්න පුළුවන් තැන ඉඳලා ප්‍රකාශ කරන්න බැරි තැන දක්වා ඇති ගමන. මම යා ඉන්න තැන ඉඳලා මම යා නැත්තැන දක්වා ඇති ගමන. අවදි භාවයේ ඉඳලා මේ නිින්දකට වගේ යන ගමන කොච්චර දුරට ඒ විස්තර කරන්න පුළුවන්ද කියන එක තමයි ලෝකේ තියෙන sannivedanaya කියලා කියන්නේ. නමුත් අපි හිතනවා ඒක සතිය නැති අවස්ථාවක් කියලා. ඒතන සතිය උප්පරීම අවස්ථාවක් කියලා හිතාගන්න. මේකට එළඹිච්ච වෙලාවේ නිවන් දකින්න කියලා හිතන්න. මේ නිින්ද ගිය අය, බෙල්ල කඩා වැටුණ අය, මේ මොනවාක්වත් දැනෙන්නේ නැතිව කියලා මේ අපි වහන්න හැදුවට ඒකට අවදි වෙන්න පුළුවන් මොකට යන්නේ ටික ටිකනේ ක්‍රමයෙන් යන්නේ මේකට අවදි වෙන වෙලාවට ප්‍රබුද්ධ වෙන වෙලාවට තමයි බුදු වෙනවා කියන්නේ ඒ නිසා මේක අසතියක්ය නින්දක්ය මගහැර යamak කියලා හිතන්න එපා ඕක අවබෝධ කරපු වෙලාවේ වෙනස සිද්ධ වෙනවා ඒ නිසා ඒකට ලෑස්තිලා යන්න කී දවසේ තේරෙයි ඒකට කිසිම දෙයක් පිටින් අවශ්‍ය කරන්නේ නැහැ අනිත් එක ඒකට දැන් අත්දකලා තියෙනවා. දැන් මේක තමයි මම අවදි වෙන්න ඕන එක. මේකට තමයි පමාවන වෙන්න ඕනේ. මේකට මම එළඹ සිටින්න ඕනේ. ඒ නිසා මම මේක ටික ටික එන නිසා මේක දිහා බලාගෙන යනවා කිව්වොත් තමයි තේරෙයි මේ දුර්වල සතියේ ඉඳලා ඔය කියන උත්කෘෂ්ඨ සතියට යන ගමනේ ලෑස්ති වෙලා යන මිනිහා දිනනවා නැති කෙනා මේක නිින්දක් කියලා වර්ගීකරණය කරනවා සතිය නැති අවස්ථාවක් කියලා වර්ගීකරණය කරනවා ඒ කෙනාට කවදාකවත් ආනිසංස ලැබෙන්නේ නැහැ ඒ නිසා මනස හදාගෙන ලෑස්තිච්ච මනසකින් යන්න ගියාට පස්සේ තේරෙයි මේ සූදානම් ශරීරේ ලෑස්ති බව භවනාට ලොකු වෙනසක් ඇති කරනවා. අන්නේ විශ්වාසය ඇති කරන්නයි මම මේ කතා කරන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස පරයංග භාවනාවේදී හුස්ම රැල්ල නොදෙනී ගිය පසු ආලෝකයක් ඇතිවේ. ඉන්පසු කයෙහි රත් වීම, වැగిරීම, ඇඳුම් කයෙහි ගැටෙන ස්වභාව අරමුණු කෙලෙමි. පැවති කහ පැහැති ආලෝකය සුදු පැහැයක් ගනී. ප්‍රීතිසිතක් ඇතිවේ. දිගින් දිගටම රස්ත්‍රීන් වැගිරීම් ස්වභාව අරමුණු කෙලෙමි. ඉන්පසු කම්පණය වන ස්වභාවයක් මතුවේ. එෙහිදී මතු වූ සුදු පැහැය අරමුණු කරමින් කම්පණය දෙස බලා සිටියෙමි. එකටම කම්පණය වෙමින් පවතී. අංශු සමෝහ වෙන් වී ඇදී යන ස්වභාවයක් අරමුණු වේ. ඔබ වහන්සේට නිරෝගී සුව පතමි. ඉතින් මේකට අර ඉස්සල්ලකේ කියලා තියෙන විදිහට ලණුවක් දෙනවා නම් මෙහෙමයි කියන්න තියෙන්නේ. ඉස්සෙල්ලේ මම කියන්න උත්සාහ කරේ නොදැනෙන සතියේ නෑ නින්ද ගියයි කියලා කියන්නේ උප්පරිම සතිය කියලා හිතාන බලන්නේ ඒකට ඒකට අවදි වෙන්න පුළුවන්. මේකෙත් මේ ආලෝකය කිව්වත් කම්පන චංචල කිව්වත් ඇඟේ හැපෙන දේ කිව්වත් ඔක්කොම එක ශක්තියකින් එන්නේ ඒ ශක්තියම ඒ ප්‍රභවයම වෙලාවට ආලෝකයක් වශයෙන් පෙනී හිටිනවා වෙලාව කම්පනයක් වශයෙන් පෙනී හිටිනවා වෙලාවට ස්පර්ශයක් වශයෙන් පෙනී හිටිනවා ඒ නිසා මේ ඔක්කොම අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා ගිහිල්ලා ශක්තියකට තමයි අඩු වෙන්නේ ඒක කිට්ටු කරලා තියෙන්නේ ඒ නිසා මේ ඔක්කොම එකම දෙයක මුණත් කීපයක් එනිසා මේ එකම ශක්තිය ප්‍රකාශ වෙන අවස්ථා ටිකක් ඒ නිසා මේ ආලෝකය දැක්කත් කම්පන චංචල දැක්කත් ඇඟේ මේ ඇඳුම් තර වෙන බරගතිය දැක්කත් මොනවා දැක්කත් මේ එක්කනාගෙම මූණු ටිකක් මේ කතරගම දියන මූණු හයක් තියෙනවා මම බඩ මූණු දෙකක් තියෙනවා ඒ මොනක් දෙකක් විතරයි නමුත් මේකේ තවත් පොඩ්ඩක් බලන්න ගියොත් මේ ඔක්කොම එකතු වෙලා තියෙන්නේ එකම ශක්තියකින් ඒකට බුද්ධ ශක්තිය කියනවා බුදුහාමුදුරු ඉන්නේ ඊට පොඩ්ඩක් ඇහැයි ඕක දිගේම යන්න තව යහට ගියාට පස්සේ පේනවා ආලෝකයක් වෙන්නේ මේ ශක්තියමයි කම්පනයක් වෙන්නේ මේ ශක්තියමයි දැනීම වැටෙන්නේ මේ ශක්තියමයි තවත් ඒ නිසා ඕක දිගේම ඉදිරියට යන්න ඕනේ හැබැයි මේ ශක්තිය මටයි එකක් නෙමෙයි ඒක මම ඉපදෙන්නත් ඉස්සර ලෝකේ පහළ වෙච්ච ශක්තියක් මම මැරුණත් ඒක එහෙම තියෙනවා නමුත් මේ ශක්තියත් එක්ක මම මෝදු වෙනකොට සම්බන්ධ වෙනකොට මම නැති වෙනවා බුදුහාමතුරු පහළ වෙනවා. ඒ නිසා මේ ගිය පාර හරි තව දුරටත් මේ විවිධාංගීකරණය වෙන්නේ නැතුව විවිධ මුණත් වලටපත් වෙන්නේ නැතුව මේ පවතින ශක්තිය හරියට චිත්‍රයක් හඳන කැන්වස් එක වගේ. කාටද චිත්‍රේ බලන ගමන් චිත්‍රය ඇඳලා තියෙන රෙද්දත් බලන්න පුළුවන් නම් එයා බලන මිනිහෙක් කියනවා. නැත්තම් මේ චිත්‍ර විතර බලලා රෙද්ද දැක්කේ නැත්තම් ඒ මනුස්සයා නිකන් රසලෝලී මේ සාහිත්‍යකාරයෙක් විතරයි. මේ කැන්වස් එක දැකපු දවසේ පේනවා මේ මේක විවිධ විදියට කෝලම් පෑවට බහුරු කෝලම් පෑවට එකම ශක්තියක් තව ඩිංගිත්තක් ඉවසගෙන යන්න ඉස්සරහට. එතකොට Tamanට හම්බ වෙයි ඒ සියලු ශක්තියින්ගේ ප්‍රභවය. ඒක දැකපු දවසේ තේරෙයි ඒ ශක්තිය ගාන පරිවිකමක් නැහැ. ඒ ශක්තියට අතීතනාගත පච්චුප්පන්න කියලා දෙයක් නැහැ. ඒ ශක්තියට ඇතුළ පිට කියලා දෙයක් නැහැ. ඒ ශක්තිය මට අයිතිත් නැහැ. ඒ ශක්තිය කාදාත් වෙනස් වෙන්නේ නැහැ. ඉතින් ඒක මොන දෙයක් බාටපත් වුණත් ඒ දේ වෙනස් වෙනවා. මේ මූල ශක්තිය ඒක නිට්ටයයි. නමුත් හඳුනා ගන්න ඒක මගේ එකක් නෙවෙයි. එතෙන් යනකොට මම යන්නේ. ඒසයි ශක්තිය අඳුරගත්ත කෙනෙක් ආදා පාටියක් දාන්න වෙන්නේ නැහැ. මොකද පාටිය දාන්න යනකොට මම නැහැ. ඒ කිට්ටු කරගෙන එනකොට ලකුණු තමයි ඔය පෙන්වන්නේ. ඉතින් ඒක තවදුරටත් ඒකත් එක්ක ඒ කියන්නේ මූල ශක්තියත් එක්ක නික්ලේශී නිර්මල මූල ශක්තියත් එක්ක මෝදු වෙන්න හාද වෙන්න ජීවිත පරිත්‍යාගයෙන් ඉදිරියට යන්න කියලා කියයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්කේදී වායෝ ධාතුව ප්‍රකටව දැනුණ නිසා විසිවෙන කරකින බව අවබෝධ කර ගතිමි. එම නිසා ජීවිතයේ යැපීමට අවශ්‍ය තරම් කුඩා කබලෙන්කාර ආහාර ලබා ගතිමි. ඒ අනුව අද දින පරයන්කය හොඳින් හුස්ම රැල්ලේ පිටුවා ආරම්භ කර කය හා සිත දෙකම සංසිඳී ඊතා ප්‍රසන්න ප්‍රීතිමත් සුවයක් పూర్ව පරයන්ක කාලය පුරාවටම අත්විඳීමට හැකිවිය. මෙවන් අත්දැකීමක් මීට පෙරද මෙම නිස්සරණ වනයේදී අත්විඳ ඇති බව දැන්වීමට සතුට වෙමි. ත්වන් සරණ වේවා. ඔව් මේ එහෙම ලැබෙන වෙලාවේදී වැටෙන වෙලාවේදී ආහාර අඩු කරලා දුෂ්කර ක්‍රියා කරන්න යන්න එපා. තමන් ගන්න ප්‍රදේශයට ආහාර ගන්න, නිින්ද සුවපහ ප්‍රදේශයට දෙන්න නෑම ඒ ප්‍රදේශයට දෙන්න පරිසරය වෙනස් කරන්න එපා. පරිසරය වෙනස් කරොත් අර හැදෙන වැවෙන පාර බාධා වෙනවා. විචල්්‍ය සාධක ඔක්කොම ස්ථිර කරලා මේකටම ඉදිරියට යන්න අරින්න. ඒක දෙසරේ තුන් සැරේ හතරවෙනි සැරේ තීරණ නම් තීරේ ඕක තමයි මගේ හැබෑ නිවහන. මේ කාම ලෝකේ කියන්නේ ඉඳුරංගේ ගත කරනවා කියලා කියන්නේ අමු පිස්සු ලෝකයක්. අපිට දැන් මේ හැබෑ නිවහන පිටස්තර වෙලා. මේ මේ ලෝකේ ඇත්ත වෙලා. කවදා හෝ මේකයි අපේ ප්‍රകൃතිය මම පුංචි කාලේ ළමා කාලේ හිටිය උතන තමයි ඒකට යන්න පාර අහන්න දෙයක් නැහැ මොකද එතන ඉඳලා ඇවිල්ලා තියෙන්නේ අපි නමුත් දැන් ඒක අපිට නුහුරු වෙලා නුපුරුදු වෙලා අනුන්ගේ දෙයක් වෙලා මොකද මේ කාමයට පහදිලා ඇහ කන දිව නාසය කයට සම්බන්ධව රූප ශබ්ද ගන්ධ රස විදී අපි මත් වෙලා ඉන්නේ. ඔතන බලන්න ඇහක් සහ රූප තියෙනවද කියලා? ඔතන නිකල් බලන්න කනක් සහ ශබ්ද තියෙනවද කියලා? ඔතෙන් කියලා බලන්න නාසයක් සහ ගඳක් තියෙනවද කියලා. ඔතෙන් කියලා බලන්න රසක් සහ දිවක් තියෙනවද කියලා. ඔතෙන් කියලා බලන්න පහසක් සහ කයක් තියෙනවද කියලා අඩුම ගානේ ධර්ම සහ හිතක්වත් නැහැ. එක සැරයක් ගිය කෙනාට වැඩි හොඳ දෙකක් යන්නේ ඒක. ඒක පුළුවන් තරම් මගේ මේක තමයි මගේ හැබෑ නිවහන. මට කොච්චර වතාවක් ගෙටකොඩ වෙන්න පුළුවන්ද? නැවත නිවස බලා යන පාර කොහොම හදන්න පුළුවන්ද කියලා බැලුවොත් අපි මෙතෙක් කල් හම්බ කරලා තියෙන හැම දෙයක්ම බාධාවක්. කටමලා නිර්මාණශීලී වෙලා නිෂ්පාදනශීලී වෙලා හදන හැම දෙයක්ම බාධාවක්. ඒ මොකද ඒ වයින් අපි පිටපොට යනවා. යන්න පුළුවන් තරම් අරකට විශ්වාසයි. ඉස්සෙල්ලා ඉස්සෙල්ලා විශ්වාසය පස්සෙන්වට තේරෙයි. ඒ ලෝකේ තමයි ප්‍රകൃති අපේ. මානවගේ ප්‍රകൃති ස්ථානේ දැන් අපි ඉන්නේ කට්ටිවාද පන්තිවාද හදාගෙන රණ්ඩු සරුවල් කරාන ප්‍රේම ජවනිකයි රණ්ඩු සරුවරේ පෙන් කරච්චලි. අතර නැහැ. ඒ නිසා නැවත නැවතත් එතෙන් යෑම සඳහා මානසිකාරය එහෙම නැත්නම් මෙහෙවීම සම්මාදිටියක් වශයෙන් ගන්න පුළුවන් ප්‍රකාරයට උත්සාහ කරන්න කියලා කියනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාව සඳහා වාඩි වී ආනාපානය මෙනෙහි කෙලෙමි. එවිට ආශ්වාසය සහ ප්‍රශ්වාසය මෙනෙහි කිරීමේදී නාසය තුලින් හුස්ම ඇතුළු වීමත් පිටවීමත් නිරීක්ෂණය කෙලිමි. ඇතම් අවස්ථාවල දීර්ඝ හුස්ම සහ කෙටි හුස්ම නිරීක්ෂණය කෙලිමි. තවද වම් නාස්පුඩුවෙන් හුස්ම ඇතුල් වීමත් දකුණු නාස්පුඩුවෙන් හුස්ම පිටවීමත් නිරීක්ෂණය කෙලිමි. මෙය වාර 8ක් පමණ දුටුවෙමි. මෙසේ සිටියේදී හිත අතීත ක්‍රියාවන් සම්බන්ධව සහ අනාගත සැලසුම් වලට යොමු වන බව නිරීක්ෂණය විය. එවිට නැවතත් හුස්ම දිහා බලාගෙන සිටීමට සමත් වීමේ විනාඩි දෙක තුනක පමණ කාලයක් කිසිම නොදෙන කිසිවක් නොදැනෙන බවත් නිරීක්ෂණය වීමි. එවිට මාගේ හිත හා කය සංසිඳී ඇති බව දැනේ. පරයන්කේ හිඳගෙන සිටින බව වැටහේ. මොහොතකින් මෙම తත්වය වෙනස් වී ශරීරයේ කිහිප තැනක වේදනා ඇතිවන බව දැනිනි. එවිට වේදනා මෙනෙහි කෙලමි. එම වේදනා ටික වේලාවකින් ඇරී ගියේය. සක්මන් භාවනාවේදී වම් කකුල මා පොළවට තදින් තබන බවත් දකුණු කකුල තරමක් ඔසවා තබන බවත් නිරීක්ෂණය විය. මේ අනුව මම වම සහ දකුණ ලෙස හොඳින් නිරීක්ෂණය විය. එසේ වම් පාය සහ දකුණු පාය වෙන වෙනම ඔසවනවා, ගෙන යනවා, තබනවා හොඳින් නිරීක්ෂණය විය. එසේම යටිපතුලට පොළවේ තද ගතිය, සිසිලස ආදියද නිරීක්ෂණය විය. මෙම තත්වයෙන් මෙම තත්වයන් තුල සක්මන් පියවර 10ක් 15ක් පමණ තැබීමට හැකි විය. සක්මන අවස්ථාවේ සිටගෙන සිටීමේදී යටිපතුල පොළවට තබා සිටගෙන සිටින බව නිරීක්ෂණය විය. මෙසේ සක්මන් කිරීමේදී ධනිස්වල වේදනාව සහ සිත පිටතට යාමත් දැනුණත් විනාඩි 45ක් පමණ සක්මන් කිරීමට හැකිය. භාවනාව වැඩි දියුණු කර ගැනීම සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි. මේක අර පළවෙනි දවස් දෙක තුනේ කමටහන් වාර්තාව සකස් කිරීම කොහොමද කියලා අපි ආයාසයෙන් දෙපිරිස එකතු වෙලා ගත්ත ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් දැන් විචිදී විස්තර කරන්න පුළුවන්. ඒකෙදී අර මුලින් සඳහන් කරන පරියක්ක භාවනාවේදී තමන්ට වේලාවකට අර සියල්ලකම සමස්තය වගේ නිස්සද්ද විවේක තැනක නිරීක්ෂණය කරන්න පුළුවන්. කයෙහි හිතේ සැහැල්ලුකම තියෙනවා කියලා පේනවා. ඊට පස්සේ ඒකයි කැඩිලා ආයසරයක් පුරුදු රූප බලන සද්ධාහන නැත්තම් ඉන්ද්‍රිය බද්ධ තැනකට යනවා. ඉතින් මේ දෙකම එකයි කියලා තේරුම් ගන්න මම මම හිතනවා මම කිව්වට පුළුවන් වෙන එකක් නෑ කියලා. උදාහරණයක් වශයෙන් ගත්තොත් සුදු ආලෝකයේ ප්‍රිස්මයක් කරා යවලා ඔය ෂඩ්වර්ණය ගත්තට පස්සේ මේ පැත්ත බැලුවොත් ෂඩ්වර්ණය පේනවා. එතකොට සුදු ආලෝකේ නෑ. මේ සුදු මේ සුදු ආලෝකය තමයි මේ හයට බෙදලා තියෙන්නේ මේක සුදු පාට ආලෝකය කියලා බැලුවොත් මේ දෙකම එකයි දෙකම ප්‍රිස්මේ හරහා ගිය ගමන් ආලෝකේ ෂඩ්වර්ණ වෙනවා ප්‍රිස්මේ හරහා නොගිය සුදු ආලෝකය වෙනවා ඉතින් අපිට මේ දෙකම එහෙම මේ කලබල මනසයි මේ කලබල නැති මනසයි දෙකම එකයි බලන හැටි තමයි වෙනස් වෙලා තියෙන්නේ. ඒ නිසා කාට හරි පුළුවන් නම් සුදු ආලෝකයක් ප්‍රශ්මයක් කරා නැත්නම් ජල බිඳුවක් කරා පිණු බිඳුවක් කරා ගිහිල්ලා හරියටම කෝණයෙන් බලලා වර්ණ විශ්ලේෂණය දැක ගන්න යාට පේනවා මෙතන තියෙනවා වර්ණ හයක් කියලා. ඒ හයම ඇවිල්ලා තියෙන සුදු ආලෝකේ. යම් මේකින් ඒ සුදු වර්ණ හයම සහිත රවුමක් කරන හයියෙන් කරපුවොත් වර්ණාය කරකිනකොට හයියෙන් සුදු පාට වෙනවා. ඉතින් කවුරු හරි කිව්වොත් මේක සුදුයි කියලා බොරු නෙවෙයි ඒක. ඒකම කාට හරි කිව්වොත් එimhe සුදු එකම තමයි වර්ණ විශ්ලේෂණ හයකට එනවයි කියලා නිල පීත ලෝහිතෝ දාත මාංජේෂ්ඨ කියලා ඒකත් බොරු නෙවෙයි. මේ දෙක දෙන්න ඔය ඔක්කොම දැකලා තියෙනවා. මේ දෙකම එකයි. ඔය ප්‍රශ්නේ තමයි විපස්සනාව කියන්නේ. ආනෝක දැක්කනම් තේරෙනවා මේ සුදු කියන මිනිහට බොරුලා රණ්ඩු වෙලා ගහපා දීලා වැඩකුත් නැහැ. වර්ණ විශ්ලේෂණයමයි සත්‍ය කියන මනසයි මැජික් එකක් පෙන්වන්න දෙනකොට ඒකට ගැටෙන දෙයක්වත් නැහැ. මේ දෙකම එකයි කිව්වම ඔන්න බුදුහාමරෝ මතුවේ. ඒ නිසා මේ කලබල මනසමයි මේ තැම්පත් වෙන්නේ. ඕක මේ පිටින් ආපේවක්වත් කවුරුත් දීපේවක්වත් නෙවෙයි. ඒකාවයි කියලා ආඩම්බර වෙන්න යන්න එපා. ඒකේ ඉඳලා ආයේ වර්ණ මේ කලබල මනසට ගියයි කියලා ඉස්තිහානියක් වෙලා නැහැ. ආයෙත් ඕක මෙතෙන් එන්න මේ දෙකට හේතුඵල ධර්මයේ යන්න අරින්න චේතනා පහල කරන්න එපා. මට මේක වේවා මේක නොවේවා කරපු ගමන් පශ්චාත්තාපයක් වෙනවා. නිකන් ඔය කරන විදිහට භාවනා කරගෙන යන චේතනා විරහිතව වර එක වර්ණ සංශ්ලේෂණය වෙන්නේ වර එක සුදු ආලෝකය වෙන්නේ. මේ දෙකමයි එකනමයි මේ නටන්නේ කියලා දැනගත්තට පස්සේ තම ප්‍රයත්න කරන ගතිය චේතනා බහල කරන ගතිය අපේක්ෂා කරන ගතිය නැතිව මේ රංගනීයට ඉඩ දෙනවා. එතකොට අපි කියනවා ආර්ය භාවයටපත් වෙනවා කියලා. ඒ නිසා මේ දෙක පෙන්නන වෙලාවේ බලන්නේ මේ මේ දෙක පෙන්නලා යෝගාවචරයේ එකක් අල්ලන මැරෙන්න හදනවද කියලා. මැරෙන්න හදන කිව්වොත් ආයේ කාම ලෝකේ කරන වැරද්ද කෙරෙන්නේ. මේ දෙකම පෙන්නලා දෙක විශ්ේ නොසැලෙන මනසක්, අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවන මනසක්, తాදී මනසක්, උපේක්ෂා සහගත මනසක්. මේක භාවනා කරන ඔක්කොටම ගැලපෙන දෙයක් නෙවෙයි. වැටහෙන දෙයක්වත් නෙවෙයි. හිතාගෙන කරන දෙයක්වත් නෙවෙයි. නමුත් මෙතෙන්දී ආර කියලා දෙන්න ඕනේ. පරික විවේක මනස වෙයි ඕකමයි කෙලසිච්ච මනස කියන්නේ. කෙලසිච්ච මනසමයි විවේක මනස කියන්නේ මීමැසි පොදී එකilla දිනකොට අපි කියනවා විවේක මනස කියලා. මීමැස වැඩ කරන වෙලාවට කියනවා එළියට ගිහිල්ලා කෙලසිච්ච මනස කියලා. මේ කෙලසිච්ච මනසලා විතර පැණි හැදෙන්නේ. ඒකටලා ඉන්න මීමැස්සන්ගේ පැණි හැදෙන්නේ නැහැ. ඉතින් මේ දෙක දැක්කට පස්සේ කියනවා නිතරෝ මේ ගුලි වෙලා ඉන්න පුළුවන්ද කියලා අහනවා. මේ එකලසෙම ඉන්න. එකලස ලස්සනයි හැබැයි මීමැස්ස පැණි එකතු කරන්නේ නැහැ. පැණියක කරන්නේ මිමැස ගියාම පොදිය නෑ. වදේ නෑ. හැබැයි මිමැසන මොකුත් වෙලා නෑ. ඉතින් මේ දෙක වෙන් කරගන්න බැරි කෙනා ඉතින් මැරෙන්න හදනවා මට එකලස් මනසම ඉතින් ඒගොල්ලෝ කුඩු ගන්නවා. ඇල්කොහොල් බොනවා. ස්ත්‍රී දූෂණය කරනවා. සූදු කෙදිනවා. නානා දූර්ත කරන්නේ මේක පොඩ්ඩක් මේ එකතු කරගන්න. බුදුජානනාංශයට අපිට හොඳ සූස්තියක් අඳුල්ලා දෙන්න හැබැයි කුඩු ඕනෙත් නෑ ගංජා ඕනෙත් නැහැ, ගෑනු ඕනෙත් නැහැ, සල්ලි ඕනෙත් නැහැ, සූදුවකුත් නැහැ. එකතු කරන්න බුණා හැබැයි ඒකට බැඳෙන්න එපා. අනිත් හැම එකක්ම ඇබ්බැහි වෙන දේවල්. මේකෙත් ඊට වැඩිය සූස්තියක් දෙනවා. සූස්ති කියන වචනේ එච්චර හොඳ වචන නෙවෙයි, නම්බුකාර වචන නෙවෙයි. මට වෙන වචන නැති නිසා මම මේ පාවිච්චි කරන්නේ. හැබැයි හත්ත පහක්වත් වියදම් යන්නේ නැහැ. ඔය අනිත් ඔක්කොම සූස්තිකාරෙන් වැඩිය මේකේ පුදුම සූස්තියක් තියෙනවා. යට ඕනෙනම් අර අරකට යනවා. ඕනනම් මේකට යනවා. ඒකට ගියයි කියලා කනගාටුවක් සන්තෝෂයක්. දැන් මේ දෙකම එක එකේම පැතිකඩ දෙකක් කියලා තේරුම් ගන්න පුළුවන් නම් එයා මේ විපස්සනාව කියලා තේරුම් ගත්ත කෙනෙක්. ඒක තමයි අපි අද දවසේ ධර්ම දේශනාවට ගන්න හදන්නේ. ඒක දන්න මනුස්සයාට මේකේ හිතයත් එකයි මේකේ හිතයත් එකයි. දන්නවා මේකම තමයි මේක වෙන්නේ මේකම තමයි මේක වෙන්නේ සුදු ආලෝකයේදී බහම්මකෝ වර්ණ විශ්ලේෂණයට ගියහම මොකද එකම එකනම් ඔය ප්‍රශ්නයක් කරා බලන්නේ කොහේද ප්‍රශ්න තියෙන්නේ? ආනේ හිත ඇති කරගත්ත එක්කන ආය මායя කියන දේ අහන්න යන්නේ මට උගුලට අහු වෙන්නේ මට වර්ණා සංශ්ලේෂණයම වේවා හෝ මට සුදු ආලෝකම වේවා කියලා මේ දෙකට ගැළපෙන తాදී මනසක් නොසලෙන මනසක් උපේක්ෂා මනසක් සාදා ගැනීමට මේක නිමිත්තක් කරගනිත්වා කියලා අපි යන ඊගා ප්‍රශ්නෙට ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දින සක්මන් භාවනාවෙන් පසුව පරියංග භාවනාවට හිඳගතිමි. සිත සංසුන් වී, කය සංසුන් විය. ක්‍රමයෙන් අරමුණට සිත යොමු විය. සිතුවිලි වේදනා කිසිවක් හිතට නොහැඟුණි. නමුත් ටික වේලාවකකින් නිදිමතක් ඇති වී හිස ගැස්සී අවදි විය. කිසිම සංඥාවක් නොදැනිනි. මේ ක්ෂණ මාත්‍රයකින් සිදුවේ. කීප වාරයක්ම එහෙම එමම පරයන්ක අවස්ථාවේදී සිදුවේ. නමුත් එය ක්ෂණයකින්ම නැවත සිත අරමුණට යොමු විය. ස්වාමීන් වහන්සේ මට උපදෙස් දෙනු මැනවි. හරි ඉස්ලා කීපකේ වගේ මේ දෙකට මෙහෙමම යන්න අරින්ද මරක තැම්පත් වෙනව නොදැන තත්ත්වන. නැක ගැස්සෙලා ආපහු දාන්න ඉන්ද්‍රිය බද්ධ නැත්නම් ආයතන බද්ධ තැනකට එනවා. මේ දෙකම ඉස්සලා කියවිච්ච නැති වචනකින් කියනවනම් අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය වශයෙන් වෙලා තියෙනවා. නිස්සද්ද කලබල මනස ආවොත් ඊගාට එන්නේ නිස්සද්ද මනසක්. නිස්සද්ද මනස ආවොත් ඊගාට එන්නේ කලබල මනසක්. නිස්සද්ද මනසට කවදාකවත් ජීවත් වෙන්න බෑ කලබල මනස නැතුව. කලබල මනසට කවදාකවත් කැපී පේන්න බෑ නිස්සද්ද මනස නැතුව. කළු ලෑල්ලක අපිට කළු පාටේ ලිවට පේන්නේ නැහැ සුදු පාටේ ලියන්න. කළු බයත් තියෙන සාපේක්ෂ භාවයට තමයි සුදු පාටෙන් ලියනවා පේන්නේ. වයිට් බෝඩ් එකේ කළු සුදු පාටේ ලියලා බෑ. වර්ණකින් ලියන්න. ඒ නිසා කලබල මනස විතරයි දන්නේ නිස්සද්ද මනස. නිස්සද්ද මනස විතරයි දන්නේ කලබල මනස. අපි මේකේ එකක් ඉල්ලන්න ගිය ගමන් ප්‍රශ්න. දෙකටම සමහිත අලත්තං අධිදං සාදු නාලත්තං සුන්දරාමිති උබයේ නේව සෝ සාත්තාදී රුක්ඛං ප්‍රතිවත්තති කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ගහක් ළඟට පල අපේක්ෂාවෙන් යන මිනිස්සේ පල ලැබුණොත් හොඳයි ඉතින් නොලැබුණත් හොඳයි. ඉතින් මොනෝ කරන්නද? තිබුණ නැත්නම් ඉතින් ගහට නඩු දන්නේ. දෙකේතම සමහිත පවත්නවා නම් ගහ ළඟට ගිය මිනිස්සෙක් වගේ භවනා කරන විවේක මනස හම්බුනොත් හොඳයි. කලබල මනස හම්බුනොත් ඒත් හොඳයි. මොකද මේකමනේ මේක බවටපත් වෙන්නේ මේකමනේ මේක බවටපත් මේ දෙකම දිහා බලලා චර්චුරු ගන්න නැති ඉන්නකොට අන්න කියනවා රහතන් වහන්සේ කියනවා අනාගාමී කියනවා සෝ මොකද්ද ආර්ය තත්ත්වපත් උනා කියනවා චර්චුරු ගානගම් පුතඥය කියලා කියනවා මේ දෙකම එකයි කියලා තේරුම් ගන්නකම් මම මේ කියන දේ වටිනාකමක් නැහැ. නමුත් කිට්ටු කරනකොට යාට තේරෙන පටන් ගන්නවා මේ ගැන වචන කතා කරන්න යන්න එපා. අරකට වැඩිය මේකට ප්‍රිය කරන්න යන්නත් එපා. ඔය දෙකටම බොල් පිට පාගනවා වගේ වෙන්නන්නේ මේක පාගන්න මේක උඩ යනවා මේක පාගන්න මේක උඩ යනවා. ඕක වෙන්න අරින් ඒ ඒ සඳහා කළ යුතු යමක් තියෙනවා නම් කරන්න කරන්න යනකොට තේරෙන පටන් ගන්නවා මේ දෙකම එකේම ආකාර දෙකක් විතරයි. මේ එකට කැමැත්ත නිසායි අපිට මේ කතා කරන්න වෙන්නේ. දෙකටම සමහිතගෙනකම් භාවනා කරමු. අපි යමු ඊගා ප්‍රශ්න. මම ආනාපාන සති ආකාරය දිගු කාලයක් කරමි. අවුරුද්දක කාලයක් මම තනියෙන් සතියෙන් භාවනා කරගෙන ගිය අතර දැනට සති දෙක තුනක සිට භාවනාවේදී හිස කොටසේ දැනුණ සැහැල්ලුව නැති විය. කලින් පරයන්කේදී ශරීරය සැහැල්ලුවේ හිස දෙපැත්තට වැනෙන්නේ නොදැනිවමය. දැන් එම සැහැල්ලුවද නොදැනේ. මගේ කොඳුවට peeliයේ ඇට වල දිරීමක් ඇති නිසා ඇටයක දිරීමක් ඇති නිසා එයද භාවනාවේදී හිතට දැනෙන වාර ඇත. මේ සැහැල්ලුව නැතිවීමට එම ආබාධය හේතුවක් දැයි සිතේ. පහදා දෙන්න. ධර්මං සරණයි. නෑ ඒකේ තියෙන ප්‍රශ්නේ බලපාන මේ සැහැල්ලුව නැතිවීම හොඳක්ද නරකක්ද මනාපයක්ද අමනාපයක්ද කියන එක කියනවනම් ඉදිරියට යන්න පුළුවන්. ඇටගරම නම් මම දන්නේ මං මේ ඕතොපෙඩික්ස් කරලා නැහැ. මට කියන්න තියෙන්නේ මේ තිබිච්ච සහලුව නැතිවීම තමන්ගේ මනාපයටද අමනාපයටද හේතුන්නේ නැත්නම් හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා හෙලි කරනවනම් මට පුළුවන් සාකච්ඡාවක් ලක් කරන්න. කැමැති දෙලියපේකන සභාවට කට උත්තරයක් දෙන්න. අවුල් වෙලා තියෙන්නේ එහෙම නැති මට ඉදිරියට යන්න විදියක් නැහැ. හැබැයි බොහොම ලස්සන ප්‍රශ්නයක්. ඉතින් ඉදිරියපත් වෙන්න බැත්නම් අපි ඒක මේ කල් දානවා නැවත ලියන්න මේ තිබිච්ච තැල්ලුව නැතිවීම තමයි පහසුවක්ද අපහසුවක්ද මනාපැද්ද මනාපැද්ද කියලා ඒකෙන් කීත හැකි ඇත්ත දිරනවද නැද්ද කියලා එකක් කීත හැකි මට. ඒ දෙක කියන්න බැන්න නම් ඉතින් දිගටම ඇට දිරයි කියලාත් කීත හැකි මට. අපි යනවා එමනම් අපේ සභාවේ නැත්නම් සාකච්ඡාවේ නිමාව දකිට වෙන කාට හරි වෙන විනාඩි 10ක 15ක විතර කල් තියෙනවා. කවුට හරි කැමැතිද නැත්නම් අවශ්‍යතාවයක් තියෙනවද මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න තියනවාද සාකච්ඡාව සඳහා? හොඳයි නැත්නම් මම කියන ඇත්තටම ඉදිරිපත් කරපු ප්‍රශ්න හොඳයි. ඒක මම මුලින් ඉඳලම දැනගෙන හිටියා. මුල් දවස් දෙක තුනේ කියන්න දන්නේ නැහැ. අතර අත්දැකීමුත් නැහැ. නමුත් අපි එකම දවසේ නෑ එකම පිරිසක් නැවත නැවත හමු වෙලා ඒ මුලින් ආයාසයෙන් ඇති කරගත්ත ගුණය මේ වෙනකොට පේන්න තියෙනවා. ඒ වගේම මම හිතන්නේ හෙට වෙනකොට ඒක නැති වෙනවා. කිට්ටු කරගෙන යනකොට ලව් එක ටිකක් මේ මොකද්ද තියෙනවා මේ ඉර බැස යනවා නිල් පාටයි පිට වී යන්න තමයි මොකද්ද හින්දා තියෙන්නේ නොදොඩා ඉන්නේ ඇයි දම් පාටින්ලා සඳ බැස යනවා ඉර සඳ බැස යනවා ඒ අපි ලව් කරන කාලේ දෙන සින්දු දැන් ඒවා ටිකක් ඉලව් වෙලා. ඉතින් ඒ නිසා හෙට වෙනකොට හෙට වෙනකන් නොදොල් ආයි ඉන්නේ ඇයි කියලා අපි ධර්ම සාකච්ඡා මෙතන නතර කරනවා. ඉතින් සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.